පහුගිය වකවානුවේදී අපි දැන ඉගෙන ගත්තා නිවන් දකින්ට යන ගමනේ ඉන්ද්‍රිය ධර්ම කියනවා සම තත්වයටපත් කරගන්න ඕනි කියන කාරණාව එතකොට මේ ඉන්ද්‍රිය ධර්මවල සම තත්වයටපත් කරගන්න ඕනේ ඉන්ද්‍රිය ධර්ම හතරක් නේද? සද්ධාවයි ප්‍රඥාවයි. වීරියයි සමාධියයි. සද්ධාව බලවත් වෙලා වීරිය දුබල වුණොත් ඒ පුද්ගලයා අස්ථානේ පහදිනවා. අස්ථානයේ පහදින කෙනෙක් වෙනවා. අස්ථානයේ පහදිනවා කියන්නේ අපේ සද්ධාව සකස් කරගන්න ඕනේ තැනට නැතුව වෙන තැන්වලට පහදිනවා. සමහර අය ප්‍රසිද්ධියට පහදිනවා. සමහර අය ස්වාමීන් වහන්සේලා ඇවිදින විදිහට පහදිනවා. සමහර අය ලස්සනට පහදිනවා. සමහර අය කටහඬට පහදිනවා. සමහර අය වතපිලිවෙතට පහදිනවා. සමහර අය දන්වලදන විදියට පහදිනවා. සමහර අය රූක්ෂ ප්‍රතිපත්තියට පහදිනවා. සමහර අය ආරණ්‍යකාංගයට පහදිනවා. කැලේ වැඩ ඉන්න එකට පහදිනවා. සමහර අය ගල්ලෙන් වල ඉන්න එකට පහදිනවා. සමහර අය ආරණ්‍යයේ ඉන්න එකට පහදිනවා. සමහර අය බාට නැතුව යනවට පහදිනවා. සමහර අය පයින් වඩිනවට පහදිනවා. සමහර අය ඉරුණු, මහපු, දුර්වල සිවුරු දරනවට පහදිනවා. සමහර අය එක වේලක් වළඳනවට පහදිනවා. සමහර අය දෙවේලක් රූක්ෂ ආහාර පාන වළඳනවට පහදිනවා. සමහර අය මස් මාංශ නොකෑමට පහදිනවා. සමහර අය ඒ ඒ ස්වාමීන් වහන්සේගේ එක එක දේවල් වලට පහදිනවා. සමහර අය පුද්ගලයන්ට එක එක සාංශයට වෙනම පහදිනවා. ඉතින් මෙන්න මේ පැහැදීම් ඔක්කොම බුදුරජාණන් වහන්සේ අපට පෙන්නවා සද්ධාව බලවත් හින්දා ප්‍රඥාව දුබල හින්දා අස්ථානේහි පහදින පැහැදීම් කියලා. රැට නොකොට එකට පැහැදුනොත් ඒක ස්ථානීය පැහැදීමක්. එක වේලක් වළඳන එකට පැහැදුනොත් ඒක අස්ථානීය පැහැදීමක්. ඇයි ඒ? දෙවේල වළඳන මහරහතන් වහන්සේට එතකොට අපහදිනවා. මහරහතන් වහන්සේලාත් දෙවේල වළඳනවා. මොකද බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවලා තියෙන්නේ මධ්‍යහාණයෙන් පස්සේ නොවලදන්න. එතකොට උදේ ඉඳලා අරුණුත් ගමනේ ඉඳලා මධ්‍යහාණය වෙනකම් මහරහතන් වහන්සේලාත් වළඳනවා. එතකොට එක වේලක් වළඳන එකට පහදුනොත් මොකද වෙන්නේ? දැන් තේරෙනවා දස්ථානීය කියන්නේ ඇයි කියලා. දෙවේලක් වළඳන සරියොස් ස්වාමීන් වහන්සේ සරියොස් ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට උදේ උදේ දැහැටි වළඳලා ඊට පස්සේ ගිලම්පස ඔය පූ ආදිය වළඳලා සමහර වෙලාවට දවාලටත් පිහිට වෙන්න සත්වෙක් හිටියොත් දවාලටත් ගෙදරකට වැඩලා හෝ පින්න පාතේ වැඩලා ඒ සත්වයන්ට සත්වානුග්‍රහය පිණිස දවාලටත් උන්වහන්සේ දාන වළඳනවා බුදුරජාණන් වහන්සේ උනත් උදේ පාන්දර පමණක් නෙවෙයි දවාලත් උන්වහන්සේ වැළඳුවේ එක වේලයි නමුත් උන්වහන්සේ උදේ ඉඳලා දවල් වෙනකම් මේ සුදුසු අවස්ථාවල පින්න පාත වැඩිපා. සමහර අය දානේ සකස් කරලා ඉවර වෙනකොට දවල් 11 විතර වෙනවා. බුදුරජාණන් වහන්සේ උදේම පින්න පාතේ වැඩලා වැළඳුවොත් එහෙම දවල් 11ට දාන පිළිසකර කරන අයගේ දාන පිළිගන්න බැරි වෙනවා. ඒ නිසා බුදවරු ඔය කියන කාලේ අනිවාර්යයෙන්ම පින්න පාතේ වඩිනවා. එතකොට එක වේලක් වළඳනවා කියන තැනක අපි පැහැදුනොත් දෙවේලක් වළඳන සැරියු ස්වාමීන් වහන්සේ දුස්සීල වෙනවා. නැත්නම් උන්වහන්සේට අපහදිනවා. දුස්සීල නැතත් අපහදිනවා. එතකොට පයින් වඩින ස්වාමීන් වහන්සේට පැහැදුනොත් පයින් වඩින එක තුල පැහැදුනොත් වාහනයක වඩින ස්වාමීන් වහන්සේට අපහදිනවා. වාට දාන්න නැති ස්වාමීන් වහන්සේගේ ප්‍රතිපදාවට සිත් පහද පිට පැහැදුනොත් පාවහම් පළඳින සෝන කුටි කන්න මහරහතන් වහන්සේ දැකපු ගමන් අපහදිනවා. ඒ බුදුරජාන් වහන්සේ මුන්නහන්සේට පාව උන්වහන්සේ නිසානේ අපිට පාවහම් අන්න දෙනවා දාලේ බුදුරජාන් වහන්සේ. උන්වහන්සේ කර පතුලේ ලොන් ඇවිත් තිබ්බනේ. ඉතින් මේ මහරහතන් වහන්සේ පාවහන් දාගෙන ඇවිදිනවා දකිනකොට අපහදිනවා. ඒ මිනිස්සු. ඊළඟට දුර්වල සිවුරු දරන භික්ෂූන්ට පහඳුනහම එතන ශ්‍රද්ධාව සකස් කරගත්තාම අර දෙවිවරු හරිගෙනල්ලා දුන්නු අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් දැක්කහම ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේට එයයි අපහදිනවා. ආන්න බලන්න. අර ස්වාමීන් වහන්සේ මේ බබලන සිවුරු අලුත් සිවුරු පරවගෙන ඉන්නවා. අපේ ශාංශේ නම් එහෙමනේ. අපේ ශාංශේ නම් ඉවුරුණු අණ්ඩ දාපු පාංශු කුල සිවුරු තමයි පරවන් ඉන්නේ කියලා ඒ ශාසනය පැහැදිලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට දොස් කියනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේට. ඇයි උන්වහන්සේගේ සිවුරු බබලනවා? දිවිවරුනි උන්වහන්සේට සිවුරු පූජා කළේ. දිවිවරු දුන්නු සිවුරුනේ පෙරෙව්වේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේ උතුමන්ට පැහැදිලා අර ශාසනයට අපහත වෙනවා. තේනවද මේ අස්ථානීය පැහැදීම කියන එකේ ස්වභාවය? හ්ම්? ඒක ඔන්න ඔය වාගෙම තමයි. අර මං ඉස්සර වෙලා කියපු කාරණාත්. ලස්සනට පැහැදුනොත් කැත ස්වාමීන් වහන්සේලාට අපහදිනවා. පසේ බුදවරු අර ලස්සන පසේ බුදුරජාණන් වහන්සේලාට පැහැදිලා කුදු පසේ බුදුරජාණන් වහන්සේට විහිළු කරලා කුජුත්තරාවුනේ. හ්ම්. ඒක දැක්කනේ අකුසල කරගන්න හැටි අස්ථානිය පැහැදුනහම. සුදු ස්වාමීන් වහන්සේලාට පැහැදිලා කළු ස්වාමීන් වහන්සේලාට එතකොට අපහදිනවා. එහෙම තියෙනවා. ලස්සනට ગાත කියන ස්වාමීන් වහන්සේලාට ලස්සන කටහඬවල් තියෙන ස්වාමීන් වහන්සේලාට සමහර මිනිස්සු පහදිනවා. ඒ කටහඬට පහදුණු මිනිස්සු කොච්චර ලස්සන තථාගත බණක් ඇවිල්ලා අර උදායි ස්වාමීන් වහන්සේ වාගේ ස්වාමීන් වහන්සේලා අර කපුටු හඬින් බණ කියන වෙලාවට අපහදිනවා. උන්වහන්සේලා පසු කාලයක රහත් වුණත් කටහඬ වෙනස් වුණේ නැහැ ඉතින්. ඒත් උන්වහන්සේට අපහදිනවා රහතන් වහන්සේගේ බණට. ඉතින් ඒ නිසා අපේ පින්වත්තුන්ට පේනවද දැන් මේ කියපු කතාව ඔයාලා සමහර වෙලාවට පැහැදිච්ච තැන් ඔය. ලෝකේ මිනිස්සු ස්වභාවයෙන්ම සද්ධාව බලවත් වෙලා ප්‍රඥාව දුබල වෙන හින්දා ඔය තැන්වලට පහදිනවා. ඒ තැන්වලට පහදුනහම අස්ථානීය පහදුනේ කියලා මුලින්ම තේරෙන්නේ නැහැ. අස්ථානීය පහදුනේ කියලා තේරෙන්නේ ඒ පැහැදුණු තැනට වඩා අර වගේ විරුද්ධ වූ රහතන් වහන්සේ නමක් හරි සිල්වතෙක් හරි දැක්කහම මේ අර සිතේ ප්‍රසාදය උන්වහන්සේ ගැන ඇති වෙන්නේ නැහැ. සමහර වෙලාවට අර කෙලෙස් බහුල අර තමන් පැහැදුණු ස්වාමීන් වහන්සේට දන් දෙනවා අර රහතන් වහන්සේට දන් දෙන්නේ සමහර වෙලාවට ලොකු ස්වාමීන් වහන්සේ කියන තැනක පහදිනවා පොඩි ස්වාමීන් වහන්සේලාට එතකොට පහදින්නේ නැහැ. එහෙම තියෙනවා. අර ලොකු ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේලා තුන්දෙනෙකුයි ගෙදරක පින්නපාතේ වැඩියා දානෙට වැඩියා. උපාසකම්මා වැඩිපුරම සද්ධාව තියෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේට. පොඩි ස්වාමීන් වහන්සේලා වැඩි ගණන් ගන්නෑ. ලොකු ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේලා තුන්නම දානෙට පිටත් කරලා මං එනකල් ගෙදර වැඩ ඉන්න දානෙට වඩින්න කියලා ස්වාමීන් වහන්සේ වෙන දායක ගෙදරක වැඩියා. ඊට පස්සේ පොඩි සාංශලා තුන්නම දැන් ගෙදර වැඩ ඉන්න උපාසකම්ම දැන් ලොකු ස්වාමීන් වහන්සේ එනකන් දානේ පිළිගන්නන්නේ නැහැ. බෑ බෑ පොඩි ස්වාමීන් වහන්සේ ලොකු සාංශ එනකල්ම ඉන්න ඕනේ කියලා. එහෙම ඉන්න උපාසකම්මලාදට. ඉතින් ලොකු සාමෙන් වහන්සේ ওই දායක ගෙවල් වල ඇවිදලා වැඩලා ඉතින් එනකොට ගොඩාක් කාලෙ ඉක්ුත් වුණා. ඉතින් සාංශයේ දෙපාරක්ම පොඩි සාංශලා කිව්වා දැන් කාලෙ ඉක්ුත් වෙනවා 12 පනිනවා මධ්‍යාන. දාන්නේ බෙදන්න කියලා. බෑ බෑ ලොකු සාංශෙනකම් බෙදන්න බෑ කිව්වා. සාංශේනකම් බෑ කිව්වා. ඉතින් ආසන්නයේ ලොකු ස්වාමීන් වහන්සේ ආවා කාලේ කුත් වෙන්න ආසන්නය වැඩියා. වැඩියට පස්සේ ඉතින් මේ උපාසකම්මා ලොකු ස්වාමීන් වහන්සේ වැඩියාම දාන ටික ලොකු සාංශකේ පටන් පොඩි සාංශලට බෙදුවා. මේ පොඩි ස්වාමීන් වහන්සේලා බැලුවා දැන් මෙතන දානේ වළඳමින් හිටියොත් මධ්‍යහානෙ පණිනවා. ඒ නිසා තුන්නමම කැණි මඩල පලාගෙන ආකාශයට පැන නැගලා විහෙරට වැටියා. දානේ වළඳන්න. ලොකු සාමින් වහන්සේ ඉතින් ගෙදරට වෙලා දාන ටික වළඳලා දාන අනුමෝදනත් කරලා පයින්ම මෙහෙරට ගියා. පොඩි සාංශලා තුන්නම රහතන් වහන්සේලා තුන්නමක්. ලොකු සාංශේ රහත් වෙලා නැහැ තාමත්. ඉතින් අර රහතන් වහන්සේලා අග්‍ර දක්ෂිනාර්ය උතුමන් වහන්සේලා තුන්නමක් ගෙදර තියාගෙන උපාසකම්මා වතුර විදුරක්වත් දුන්නේ නැහැ. ලොකු සාමින් වහන්සේ වඩිනකන් කියලා මොකද ලොකු සාංශයට පැහැදුණු හින්දා. දැක්කද අස්ථානයේ පැහැදිලිව මම මේ පුංචි උදාහරණ ටිකක් කිව්වේ. ඒ වගේම මේ රහතන් වහන්සේ නමක් කියන තැනක පහදින එකත් අස්ථානයේ පැහැදීමක්. දන්නවද? දැන් එහෙම අහපුවාම මේ ඇහෙල්ලිලා යන්න චුට්ටන්නේ. <laughs> මොකද බුදුරජාණන් වහන්සේ මේ ඔය රහත් ගුණයට අස්ථානයේ පැහැදිලා හින්දානේ මේ අද වර්තමාන ශාසනයේ මෙච්චර විලෝමයක් තියෙන්නේ. රහත් බව කියන එක මාකට් කරගෙන මිනිස්සු රහත් බව කියන අස්ථානයේ පහදින හින්දා නේද මෙච්චර ධර්මයට විනාශයක් වෙලා තියෙන්නේ. මිනිස්සු සුපටිපන්නාදී සංගුණයට සද්ධාව සකස් කරගන්න නැතුව පහදින්න නැතුව මිනිස්සු අය පෞද්ගලික වූ රහත් ආදී ගුණයන්ට පහදින හින්දා නේද අද මෙහෙම එකක් වෙලා තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න නැද්ද කියලා. අහලා තියෙනවනේ අර අනුරාධපුරේ මටේ රජ්ජුරුවන්ගේ නම මතක නැහැ රහතන් වහන්සේලා හොයාගෙන ගියපු රහතන් වහන්සේලාට පැහැදුණු රජ්ජුරුව ගැන. ඒ රජ්ජුරුවන්ට ඕන වුණා රහතන් වහන්සේ නමක් හොයාගෙන ගිහිල්ලා රහතන් වහන්සේ නමකටම දන් දෙන්න. අනුරාධපුර මහවිහාරයට ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මට රහතන් වහන්සේ නමක් ඉන්න තැනක් කියන්න උන්වහන්සේට මට දන් දෙන්න ඕන. මේ කෘතඥ භික්ෂුන් වහන්සේලාට දන් දීලා ඇති වෙලා කියලා. රහතන් වහන්සේ නමකට දන් දෙන්න ඕන වුණා රජුරවන්ට. ඒ වෙලාවේ අනුරාධපුර මහවිහාරයේ ස්වාමීන් වහන්සේ දේශනා කළා මේ මාතලේ අලු විහාරයේ ඉන්න ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් එතෙන්ට වඩින්න කියලා යන්න කියලා. රජ්ජුරුව මහා දාන පිළිසකර කරගෙන අදත් යනවනේ රහතන් වහන්සේලා හොයාගෙන කියලා. මේ මේක මේ මේක හරේ ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන එකක්. අපේ සද්ධාව තියෙන්න ඕනේ කොතේ බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම අපේ සද්ධාව සකස් කළේ සියලු සංඝයාගේ කෘතඥ මගඵල ලැබපු සිල්වත් ගුණවත් සියලු සංඝයාට සිව්පසය ලැබෙන විදිහට ගෞරවාදර ලැබෙන විදිහට සියලුම ස්වාමින් වහන්සේලා කෙරෙහි සද්ධාව සකස් වෙන තැනක තමයි බුදුරජාණන් වහන්සේ සද්ධාව අපේ සකස් කළේ මහා කරුණිකයන් වහන්සේ ඉතර මහරහතන් වහන්සේට දන් දෙන්න රජුරුව මෙහෙම ගියාම මහවිහාරේ හිටපු ස්වාමීන් වහන්සේට පෙරහැරින් රජුරුව එන සද්දය ඇහිලා උන්වහන්සේ මොකද කරන්නේ මේ ගෝලයන්ට කිව්වා රජ්ජුරුව මං කොයි කියලා ඇහුවොත් කුටියේ ඉන්නවා කියලා කියන්න කියලා. රජ්ජුරුව ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා ලොකු ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ කොයි කියලා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේලා කිව්වා අන්න කුටියේ වැඩ ඉන්නවා. කුටිය දොර ඇරලා තිබ්බේ අඩවල් කරලා. ඉතින් හිමීට ගිහිල්ලා භාවනා කරනවා ඇති කියලා දොරෙන් එබිලා බැලුවා. බලනකොට ඇඳේ උඩු බලියන් අතට සැතපෙලා කකුලක් ඇඳෙන් පල්ලට දාගෙන අනිත් කකුල වකුටු කරගෙන කකුල් දෙක පද්ද පද්ද හොල හොල ඉන්නවා. දැන් හිතාගන්නකෝ ඒ දර්ශනේ. ඇඳේ මේ ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ රජ්ජරුව කල්පනා කළා මේ දැන් අපිවත් සමහර වෙලාවට මේ වගේ අසංවරව ඉන්නේ මේ ස්වාමීන් වහන්සේ මේ ඉන්න අසංවරකම කැහැටි. මේ අයගේ సంతානේ රහත් ගුණයක් තියෙන්න බෑ. මේ අය උන්වහන්සේ නම් රහතන් වහන්සේ නමක් නෙවෙයි. දැන් මෙයා රහතන් වහන්සේ කියලා හිතාගෙන ඉන්න ක්‍රමේ නෙමෙයි. මේ නම් රහතන් වහන්සේ නමක් නෙවෙයි කියලා කරබගෙන ආපහු දොර හැමම අයින් වෙලා ගෙන ආපු දාන ටික වෙහෙරෙන් තියලා උන්වහන්සේ රජුරෝ ගියා යන. අප හැදිලා ගියේ. දැන් රජ්ජුරුව හිතුවා මේ ලෝකයේ මේ ලංකාවේ රහතන් වහන්සේලා නැහැ කියලා. ඒ නිසා දැන් මාලිගාවේ දොන්නු ධම්මටත් නැවැත්තුවා. කවුරුවත් සිල්වතුන් ගුණවතුන් රහතන් වහන්සේලා නැහැ කියලා. ටික දවසක් කොහොම ඉන්නකොට හිතුණා ආපහු ගිහින් රහතන් වහන්සේ මෙහෙම නිකන් දන්න දින්නත් හොඳ නැහනේ. රහතන් වහන්සේ නමක් කොහොම හරි හොයාගෙන දන් දෙන්න ඕනි කියලා ආපහු අනුරාධපුර මහ විහාරයේ ලොකු සාංශකෙන් ගිහින් ඇහුවා. හරි ලස්සන කතා අපේ පින්වත්නි. ඒ වෙලාවේ මහරා ඒ හිටපු අනුරාධපුරේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා මහරජ අර මාතලේ අලු විහාරේ ඉන්න ලොකු ස්වාමීන් වහන්සේ ස්තවීර සංඝ ස්තවීරයන් වහන්සේ රහත් වෙලා ඉන්නේ. අනේ ස්වාමීනි මං වඩින වෙලා ගියපු වෙලාවේ මෙහෙම සිද්ධියක් දැක්කා. නෑ දැන් යන්නකෝ. දැන් රහත් වෙලා ඉන්නේ කිව්වා. ඒ වෙලාවේ රජ්ජුරුව සතුටටපත් වෙලා මහත් වූ දාන වස්තු පිළිසකර කරගෙන ආපහු මාතලේ අලු විහාරයට ආවා. එනකොට ඒ ස්වාමීන් වහන්සේ ගෝලයන්ට කිව්වා මම බෝමළුවේ ඉන්න බව රජුරවන්ට මතක් කරන්න කියලා. ඉතින් ඇවිත් අහපුවාම කිව්වා ස්වාමීන් වහන්සේ බෝමළුවේ පැත්තට වැඩියා බෝමළුවේ ඇති කියලා. රජුරෝ පිරිස නවත්තලා තනියෙන් ගියා හොරෙන්. හිතුවා මහරහතන් වහන්සේ බෝමළුවේ භාවනා කරනවා ඇති කියලා. එහෙන් බලනකොට ස්වාමීන් වහන්සේ පිටිපස්ස හැරිලා ඇනකුට්ටම් ගහගෙන ඉන්නවා. ඊට පස්සේ රජුරෝ හිමීට සද්ද නොකර පිටිපස්සෙන් ගිහිල්ලා ඔහොම ඉස්සිලා බැලුවා මේ අර ඇනකුටු ගහ ගන්නවා කියන එක දන්නව නේද? ඇනකුට්ටන් ගහගෙන මොකද කරන්නේ කියලා. බලනකොට බෝමලුවේ වැල්ලේ ඇඟිල්ලෙන් බලි රූප අඳිනවා. එක එක රූප අඳිනවා. අර එක එක බලි රූප කියන්නේ අපි එක එක මිනිස්සුන්ගේ සත්තුන්ගේ රූප අඳිනවා මේ ස්වාමීන් වහන්සේ. රජ්ජුරෝ ඒකත් දිහා ටිකක් වෙලා බලන් ඉඳලා හිතුවා මේ සාමාන්‍ය මේ නුවණක් තියෙන මිනිස්සෙක් වැදගත් මිනිහෙක්වත් පොඩි අතදරුවෙක් හැර වැඩිහිටියෙක්වත් මේ වාගේ මේ බාල වැඩ කරන්නේ නැහැනේ. එනිසා මේනම් රහතන් වහන්සේ නමක් නෙවෙයි කියලා හොඳටම අපහැදිලා රජ්ජෝ ආපස්සේ මාලිගාවට ගියා. හිතාගත්තා ලංකාවේ රහතන් වහන්සේලා නැහැ කියලා දන් දෙන එක නැවතුවා. කොහොම හරි දවස් කීපයකට පස්සේ ටික කාලයකට පස්සේ ඔය රජ්ජුරුව ගිහිල්ලා අපහැදිලා ආපු මාතලේ අලුවිහාරයේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේ පිරිනුවම් පානා සමය ලැබුණා. උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේගේ පිරිනුවම් පානා සමය ලැබුණා. උන්වහන්සේ අදිෂ්ඨානයක් කළා මාගේ දේහය ආකාශයෙන් රජ්ජුරුවන්ගේ සිව්මැදුරු කවුළුව ගාවට ගිහිල්ලා ආකාශයේහි ආදාහණය වෙන්න ඕනේ මහත් වූ පෙළහැරප්පාල කියලා ධානයට සමවැදිලා අදිෂ්ඨාන කරලා කියලා උන්වහන්සේ පිරිනුවම් පෑවා. ඉතින් පිරිනුවම් පාප ඇසිල්ලේ උන්වහන්සේගේ දේහය අහසට පැන නැගලා අහසින් දැන් අනුරාධපුර රජුරුවන්ගේ මාලිගාව පැත්තට අහසින් එනවා. දැන් මේ දේහය අහසින් යනවා ආලෝකයේ විහිදවගෙන ඒ දකින දකින දිනෝ දහහක් මිනිස්සු සාදුකාර දෙදී මල් පහන් සුවඳ දුම් අරගෙන මේ දේහි පිටිපස්සෙන් භූමියෙන් ගමන් කරනවා. මහා කාලගෝට්ටියක් මහා සෙනඟක් එනවා ජන ගඟක් මහා විහාරේ පැත්තට. ඒ වෙලාවේ අර මහා විහාරයේ හිටපු ස්වාමීන් වහන්සේ බැලුවා මොකක්ද මේ සිද්ධිය කියලා. උන්වහන්සේ දැක්කා තමන් වහන්සේගේ පැවිදි සහෝදරයා පිරිනුවම් පාලා මේ වාගේ අදිෂ්ඨානයක් කරලා රජ්ජුරුවන්ගේ සිවමෙදුරු කවුලුව ගාවට අහසින් එනවා මේ මිනිස්සු මල් පහන් අරගෙන පිටිපස්සෙන් එන සද්දේ. ඒ වෙලාවේ දැන් අර රජ්ජුරුව ගිහින් රහතන් වහන්සේ නමක් ගැන තොරතුරු විචාලනේ. අනුරාධපුරේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ ධානයට සමවැදිලා බැලුවා. තමන් වහන්සේගේ ආයු සංස්කාරය බලනකොට ඒ දවසම උන්වහන්සේගේ ආයු සංස්කාරات ඉවරයි. උන්වහන්සේත් මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේත් ඒ අදිෂ්ඨානෙම කරලා උන්වහන්සේත් පිරිනුවම් පෑවා. අර ස්වාමීන් වහන්සේගේ දේහය අනුරාධපුර මහවිහාරයේ උඩින් යන වෙලාවේ මහවිහාරයේ මළුවෙන් මේ මහරහතන් වහන්සේගේ දේහයේ තහසට පැන නැංගා. දැන් ස්වාමීන් වහන්සේලා දෙනකම මේ දේහ සිව්මැදුරු කවුළුව පැත්තට එනකොට රජ්ජුරුවෝ මේ ගෝසාව අහලා සිව්මැදුරු කවුළුව ඇරලා බලනකොට අර මහා රහතන් වහන්සේලා දෙනමම පිරිනුවම් පාලා දේහ ආකාශයෙන් එනවා. මහා ජනගගක් මහා ස්වාමීන් වහන්සේලා ගගක් සාදුකාර දෙදී පිටිපස්සෙන් එනවා. රජ්ජුරුවෝගේ ලොමු දැහැ ගැන්නුණා. රජ්ජුරුවන්ට හීන් දාඩිය දැම්මා. රජුරෝ දැනගත්ත මං ගිහින් ඇහුවෙත් මහරහතන් වහන්සේ නමකගෙන් අපහැදිලා ආවෙත් මහරහතන් වහන්සේ නමකට කියලා. ඒ වෙලාවේ රජ්ජුරුව දොහොත් මුදුන් දීලා වන්දන කරලා සමාව අරගෙන එදා පටන් අදිෂ්ඨානයක් කළා ආයෙනම් මම රහතන් වහන්සේලා හොයන්නේ කියලා. එදා පටන් සත් හැවිරිදි සාමණේර ස්වාමින් වහන්සේගේ ඉඳලා මේ සම්බුද්ධ ශාසනයේ සියලු මහා සංගරුවන කෙරෙහි සද්ධාව සකස් කරගෙන සියලු මහා සංඝයාට සමසිතින් හැමෝම රහතන් වහන්සේලා කියලා හිතාගෙන මහරජ්ජුරුව මහ දන් දුන්නා. එදා මේ රහතන් වහන්සේලා මේ දේ කළේ උන්වහන්සේලාගේ රහත් බව යම් හේකින් රජ්ජුරුව දැනගත්තොත් ප්‍රකට වුණොත් රජ්ජුරුව රහත් බවට පහදිනවා. අස්ථානයේ පහදිනවා. රහත් නොවුණු වික්ෂුන් වහන්සේලාට සිව්පසය දෙන්නේ රහත් උණු ස්වාමීන්සලාට නෙවෙයි සිව්පසය ඕනේ. ඇත්තටම. රහත් නොවුණු ස්වාමීන්වහන්සේලාටයි සිව්පසය ඕනේ. උන්වහන්සේලා රහත් වෙන්න ගුණධම් පුරන්. භාවනා කරන්න, බවුන් වඩන්. වැඩිපුර ප්‍රයෝජනෙ තියෙන උන්වහන්සේලාට. රහතන් වහන්සේලාට එරදීෙන් කොහේ හරි වැඩලා හරි දානෙ ගත්ත හැකි. හදිසියෙ දානෙ නොලැබුණොත් උන්වහන්සේලාට මේ බුදු සසුනේ පිරිනුවම් පායි. මං කියන්නේ උන්වහන්සේලාට ට වඩා මේ කෘතඥ භික්ෂුන් වහන්සේලාටයි සිව්පසේ උපකාරය තියෙන්නේ. මහරහතන් වහන්සේලාට දානීය දීමේ පින වැඩි ඒක වෙනම කතාවක්. හැබැයි සංඝරත්නයේ අරමුණු කරලා දෙන දානීය තරම් බුදුරජාන් වහන්සේට දෙන දානීයවත් මහත්ඵල වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දක්ෂිණ විභංග සූත්‍රයේම දේශනා කළානේ. කිසි ලෙසකින් පෞද්ගලික දානයකට වඩා සංඝයාගේ දානයට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල වෙන්නේ නැහැ කියලා. ඉතින් අපේ පින්වත්නි ඒ නිසා බලන්න මේ මහරහතන් වහන්සේලා මේ රජ්ජුරුව සද්ධාවෙන් වැඩි වෙලා ප්‍රඥාවෙන් දුබල වෙලා අර අස්ථානයේ රහත් බවට පහදී කියන බයට තමයි ඒ රහතන් වහන්සේලා අරහෙම උපක්‍රමයක් කරලා රජ්ජුරුවන්ගේ සද්ධාව ස්ථානයේ නියම තැන ප්‍රසාදය ඇති කෙරෙව්වේ. එදා පටන් රජ්ජුරුව ආය වෙනසක් කිව්වේ නැහැ. එහෙම නොවුණා නම් රහතන් වහන්සේලා ටික පිරිනුවම් පාපුවාම සම්බුද්ධ ශාසනෙත් ඉවරයි. ඇයි? අර ගුණ පුරණ භික්ෂුන් වහන්සේලාට සිව්පස්සේ හම්බෙන්නේ නැහනේ. තේරසාපේ පින්වත්නි අපි වෙනසක් නොකොට රහතන් වහන්සේලාද මාර්ගඵලලාභී උතුමන් වහන්සේලාද සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාද ධානලාභී උතුමන් වහන්සේලාද මෛත්‍රී භාවනා කරන සාමින්හන්සලාද ආනාපාන භාවනා කරන සාමින්හන්සලාද විදසුම් වඩන සාමින්හන්සලාද ඒ ඒ දූතාංග පුරන සාමින්හන්සලාද ධර්මචාරිකාවේ හැසිරෙන සාමින්හන්සලාද ලෝකයා දුකෙන් මුදවන්න වෙරවීරිය ආරම්භමින් ලෝ වැඩ කරන සාමින්හන්සලාද හුදකලාව තමන් පමණක් සසරින් එතර වෙන්න භාවනා කරන සාමින්හන්සලාද මේ හැමෝටම වෙනසක් නැතුව අපි සිව්පසයෙන් උපස්ථාන කරන්න ඕනේ අපේ ශ්‍රද්ධාව සකස් වෙන්න ඕනේ එතෙන්ට. දැන් ඔයාලට තේරුණාද මේ අස්ථානීය පැහැදීමයි ස්ථානීය පැහැදීමයි කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා අපේ පින්වතුන් නිවන් දකින්න ඕන නම් නිවන් දකින්න ඕන නම් මෙන්න මේ ස්ථානීය පැහැදීම ඇති කරගන්න අස්ථානීය පහදින් නැතුව. ඔය වගේ එක එක ಗುಣ දකිනකොට මේ හැම ගුණයක්ම මහා සංඝරත්නය කියන පොදු සංඝරත්නයේ තියෙන එක එක ಗುಣ. තේරුණාද? එනිසා දැන් මගේ මොනවා හරි ගුණයක් දැක්කොත් අපේ බද්දිය ස්වාමීන් වහන්සේක මොනවා හරි ගුණයක් දැක්කොත් ඒ ගුණය තුලින් දකින්න ඕනේ සාරිපුත්තාදී මේ මහා සංගරුවනේම ගුණයක් නේද මම මේ දකින්නේ කියලා. හැම වෙලාවෙම උන්වහන්සේලා තනි තනියෙන් නියෝජනයක් වෙන්නේ හැම වෙලාවෙම උන්වහන්සේලා මහා සංඝරත්නය නියෝජනය කරන්නේ ඉතින්. හොඳයි ඉතින් මම වැඩි විස්තර කරන්නේ නැහැ. අපේ පින්වතුන් තේරුම් ගන්න ස්ථානීය හා අස්ථානීය කියලා කියන්නේ මොකක්ද කියලා නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ස්ථානීයෙහි පහදින්න. කියන්නේ වාට නොදා වඩින ශාසනමක් දැක්කත් ඒකට පහදින්න එපා. ඒ ස්වාමීන් වහන්සේ සසරින් එතර වෙන්න කරන මේ ප්‍රතිපදාව දැකලා අනේ මේ හැම උතුමන් වහන්සේ නමක්ම මේ සසරින් එතර වෙන්න අතීතයේ උතුමන් වහන්සේලා මෙහෙම කළා බලන්න දැන් වර්තමානයේත් මෙහෙම කරනවා අනාගතෙත් මහ සංගරුවන මෙසේම උත්සාහවත් වෙනවා ඉතින් ඒ නිසා උන්වහන්සේලාගේ ගුණ අනන්තයි කියලා ආයෙත් කැරකිලා අර මොන මාත්‍රකාව දුන්නත් කැරකිලා මැක්කට යන්නේ රචනාව ලියනකොට ඒ වාගේ මොන ගුණේ දැක්කත් මොන තැන ප්‍රසාදයක් ඇති වුණත් කැරකිලා මහා සංඝරත්නයට වෙන්න ඕන. ඒක තමයි ස්ථානීය පැහැදීම කියලා කියන්නේ. හරි ඊළඟ එක තමයි ඒ සද්ධාව බලවත් වෙලා ප්‍රඥාව දුබල වුණොත්. ඊළඟ එකත් හරි වැදගත්. ප්‍රඥාව බලවත් වෙලා සද්ධාව දුබල වුණොත් මොකද වෙනවා කියන්නේ? කෛරාටික වෙනවලු. ඔබ බලන්න. සද්ධාව බලවත් වෙලා ප්‍රඥාව දුබල මේ සද්ධාව දුබල වෙලා ප්‍රඥාව බලවත් වුණොත් එයා කෛරාටික පක්ෂය භජනය කරනවල් කොහොමද ප්‍රඥාව විතරක් වැඩි වුණාම වැඩේ වරදින්නේ ඒක සියල්ලටම භයානක වැඩක් සද්ධාවෙන්තරව ප්‍රඥාව බලවත් වෙන එක දැන් ඔයාලා තේරෙනවද ලෝකෙ දිහා චුට්ටක් ඇස්කන් ඇරලා බලන්නකෝ ඔය ප්‍රඥාව විතරක් බලවත් වෙච්ච ස්වාමින් වහන්සේලාට වැඩේ වැරදිලා තියෙන හැටි. සීලය ගණන් ගන්නෑ. ඈ බුද්ධ පූජා ගණන් ගන්නෑ. බුද්ධ වන්දනා ගණන් ගන්නෑ. විහෙර විහාර ගණන් ගන්නෑ. අනිත් එක සියලු සාමින් වහන්සේලා පිළිබඳ තියෙන ප්‍රසාදය ගණන් ගන්නේ නැහැ. සද්ධාව ගණන් ගන්නේ නැහැ. මහන්සේලා ප්‍රඥාවෙන් විතරක් ධර්මය ගැන කල්පනා කරලා අන්තිමේදී ධර්මයේ විකෘති කරගෙන වැරදි අර්ථ හදාගෙන තමන් වහන්සේලා විතරක් නෙමෙයි මේ බොහෝ පිරිසකුත් සතර අපායට අරන් යන්න කරන වීරිය දැක්කහම තේරෙනවා ප්‍රඥාව විතරක් බලවත් වෙලා සද්ධාව දුබල වුණාම මොනසානම් විනාශයක් සිද්ධ කරගන්නවද කියලා. බලන්නකෝ අපි ධර්මයේ විකෘති කරනවා කියන හැම තැනම තියෙන්නේ සද්ධාව දුබල වීමක් නෙවෙයිද කියලා. ප්‍රඥාව බලවත් කරගෙන සද්ධාව දුබල වෙලා හැම එකටම ගරහනවා. සද්ධාවෙන් කරන හැම දෙයකම ගරහනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රඥාව බලවත් වුණාම ලොකු විනාශයක් වෙනවා. අනිතලාවට හිතනවා මේ කර්මය වෙන්නේ කුසලයේ සිතනේ චේතනාවනේ. ඒ නිසා මේ භෞතික වස්තු විනාශ කරන්න ඕනේ නැහැ. මේ කුසල් සිත් විතරක් පහළ කරගත්තාම ඇති කියලා හිතනවා. දන් දෙන්නේ දෙන අය දිහා බලලා සිත් පහදවලා ඒ පින විතරක් අනුමෝදන් වෙනවා. මේ කපටිකම. ප්‍රඥාව බලවත් වෙලා ඇති වෙච්ච විනාශය. ඊළඟට තව තැන් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඔයාලාට සමහර විට මේක අදාළ නැති වෙයි, දන්නේ නැති නිසා. දැන් ওই උක්ගස් තියෙනවානේ මම මේ උදාහරණ දෙක කියන්නේ. ප්‍රඥාව බලවත් වෙලා සද්ධාව දුබල වුණාම වෙන වැඩේ. උග්ගහක් ගත්තාම උග්ගහ මිරිකලා ගන්න පැණිය තියෙනවනේ උප්පැණිය. ඒ උප්පැණිය අපට හවසට කැපයි. ඒක සත්තාහකාලිකයි. ඒ කියන්නේ දවස් 7ක්ම පිළි අරගෙන වළඳන්න පුළුවන්. කියන්නේ එකපාරක් පිළි ගත්තාම දවස් 7ක්ම ආයෙ පිළි නොගෙන වළඳන්න පුළුවන්. රැයට වළඳන්න පුළුවන් හවසට. ඒ නිසා ඒක හවසට කැපයි. පැණි අයින් කරපු ක්‍රොඩ්ඩ තියෙනවනේ. ඒ උක් රොඩ්ඩ ගත්තාම ඒ රොඩ්ඩ යාව ජීවකයි. ඒක වැටෙන්නේ ඖෂධ ගණයට. ඒක දිවි ඇති තාක් වල දාන්න පුළුවන්. ඒ කියන්නේ හවසට වල දාන්න පුළුවන් එකක්. හැබැයි උම් ගහ වැටෙන්නේ පළතුරකට ඒක වල දාන්න බෑ. ඒක මිරිකලා පෙරලා පැන් හදලා වල දාන්න ඕනේ. දැන් ඕ කතාව අහපුවාම ප්‍රඥාව විතරක් බලවත් වුණු කෙනා හිතනවා දැන් උග්ගහේ රොඩ්ඩත් හවසට කැපයිනම් පැණි ටිකත් හවසට කැපයිනම් රොඩ්ඩයි පැණියයි හැර උග්ගහේ වෙන මොනවද තියෙන්නේ? ඒ නිසා උග්ගහත් ඇන්දෑවට කැපයි. අන්න ප්‍රඥාව බලවත් වුණා, සද්ධාව දුබල වුණා. බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනයට තියෙන සද්ධාව දුබල වුණා. ප්‍රඥාවෙන් කල්පනා කරලා ඊට පස්සේ උග්ගහ වළඳලා සිල් කඩාගෙන දුස්සීලත්වයටපත් වෙනවා. ඊළඟට හිතනවා දැන් මේ කාන්තාවකගේ ඇඟපසක අතපත ගෑවුනත් ලැබෙන්නේ පහසු සුව පහසු ස්පර්ශයක්. සමහර විට ඒක ගොරෝසුයි ඊටත් වැඩිය සුව පහසු ස්පර්ශයක් ලැබෙනවා මේ සිලිඳු වස්ත්‍රවලින්. සිලිඳු ඇතිරිලිවල් තියෙනවා. මහා පුදුම කයට පහසු ස්පර්ශ දැනෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඒව කැපයි කියලා දේශනා කළා තියෙනවා. උස්සාසන මහාසන ගණයට අයත් නොවන මේ සියලු ඇතිරිලි කැපයි කියලා දේශනා කරලා තියෙනවා. එතකොට දැන් මෙව් වගේ ලැබෙන සෝපහසුව තරම්ම සෝපහසු ස්පර්ශයක් අර වගේ නැහැ. එහෙනම් මේක කැපනම් අරකට කැප වෙන්න ඕනේ කියලා ඔන්න ඒකේ කැප සංඥාවේ පිහිටනවා. මේ මේ සද්ධාව නැති කෙනා හිතන හැටි. ඊළඟට හිතනවා දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපද පනවලා තියෙන්නේ උන්වහන්සේ මහා කරුණිකයි. මහා කරුණික බුදු කෙනෙක් මේ ලෙඩෙකුට හැන්දෑවට මේ ගෑස්ට්‍රික් හැදෙලා සෑහෙන්න දුක් විඳින ලෙඩෙකුට හැන්දෑවට වළඳන්න එපා කියලා කියන්නේ නැහැ. උන්වහන්සේ මහා කරුණිකයි. උන්වහන්සේගේ උණු වෙන හදවතක් තියෙන කෙනෙක්. උන්වහන්සේ කාටවත් දුක් දෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කවදාවත් එහෙම ලෙඩෙකුට හැන්දෑවට නොවලදා ඉන්න කියන්නේ නැහැ. ඒ නිසා ලෙඩුන්ට කැපයි කියලා ඔන්න හැන්දෑවට වළඳන්න ගන්නවා. ඇයි මේ? ප්‍රඥාව බලවත් වෙනවා සද්ධාව දුබල වෙනවා. සද්ධාව දුබල වුණාම එහෙම හිතෙනවා. ඒක හරි ප්‍රඥාවෙන් හිතනකොට සාධාරණයි. සද්ධාවෙන් තෙන්ට ආවට පස්සේ තමයි බුදුරජාන් වහන්සේගේ ශික්ෂාපද, බුද්ධ වචනය, සීලයට තියෙන සද්ධාව, බුදුරජාන් වහන්සේගේ වචනයට තියෙන සද්ධාව, අන්න ඒ පැත්තට සද්ධාව ඉපදුනොත් තමයි ඔන්න ඔහොම ප්‍රඥාවෙන් අස්ථානියට යන්නේ නැත්තේ. දැන් තේරෙනවද ප්‍රඥාව විතරක් වැඩි වුණාම වෙන වැඩේ? සමහර කෙනෙක් හිතනවා කෑමක් තියෙනවනම් බඩගින්නක් තියෙනවනම් දෙයනේ බඩගින්නේ දුක් විඳ විඳ හරියට භාවනාවක්වත් කරගන්න බැරුව ඔට්ටු වෙනවට වඩා ඕක හොඳට ප්‍රත්‍යක්ෂා කරලා කෙලෙස් උපදින්න නැති විදිහට භාවනාවක්ම වැඩෙන විදිහට පොඩ්ඩක් බඩගින්න නිවාගෙන හොඳ සුවපහසුවෙන් භාවනා කළා නම් ඉවරනේ කියලා හිතෙනවා ප්‍රඥාව තියෙන කෙනාට සද්ධාව නැති වුණොත් ඒක එහෙම කරනවා සමහර ස්වාමීන් වහන්සේලා පවා මේ සමාජය තුළ සමාජ මාධ්‍ය තුළ දේශනා කරන මේ හැමදේම සිතුවිල්ලක්නේ. ඒ නිසා මොන අකුසලයේ කළත් කමන්නේ ඒක සිතුවිල්ලක් කියලා අත්හැරලා දාන්න කියනවා. ඇයි මේ? කරක්කු බිව්වට කමන්නේ මත්පැන් පානය කළාට කමන්නේ ඒක අල්ලගන්න යන්න එපා. ඒක හුදෙක් සිතුවිල්ලක්. ඒක අනිත්‍ය වුණු ධර්මතාවයක්. එනිසා ඒක අනිත්‍යයි කියලා අතහැර දාන්න. ඒක අල්ලගෙන ඔට්ටු වෙන්න එපා. කියලා ඔන්න අනුශාසනා කරනවා. ඇයි මේ ප්‍රඥාව නැති වුණ ඇති වුණා සද්ධාව නැති වුණා. එනිසා හිතනවා මේ සද්දා ප්‍රඥාවෙන් ධර්මය අල්ලගෙන හිතනවා සද්ධාව නැති හින්දා හැමදේම අනිත්‍ය වශයෙන් දැකලා අතහැර ගන්න පුළුවන් වෙයි කියලා. නිදහස් වෙන්න පුළුවන් වෙයි කියලා. සමහර අය ඉන්නවා දන්නවද? භාවනාවෙන් පව කරනවා. භාවනා කරුණාවෙන් සත්තු මරන්නේ සමහර මිනිස්සු. ඇහුවාම කරුණාවෙන් මැරුවේ කියනවා. සමහර වෙලාවට සතා අපි කියමු මොකක් හරි ගම් එක්ක හරි මොකක හරි ඇලිලා ඌ දැන් ගලවන්න බෑවෝ දුක් විඳිනවා. ඉතින් දුක් විඳින නිසා දැන් මෙහෙම තිබ්බොත් පව් කියලා තලලම දානවා. දුක් විඳින්න නැති එකක්. ඊට පස්සේ කියන ඇයි මම කරුණාවෙන් මැරුවේ අනුකම්පාවෙන් මැරුවේ කියනවා. අන්නේ සද්ධාව නැති වුණා ප්‍රඥාව බලවත් වුණා. ඒ නිසා අනුකම්පාවෙන් සතු මරණය වෙනවා. ඉතින් ආන්නේ වාගේ අනුකම්පාවෙන් භාවනාවෙන් පවු කරන මිනිස්සුත් ඉන්නවා මේ ලෝකේ දන්නවද? ගොඩාක් ස්වාමීන් වහන්සේලා හා උන්වහන්සේලා ඇසුරු කරන ශ්‍රාවකයෝ මම දැකලා තියෙනවා මේ භාවනාවෙන් පවු කරනවා. එලා හිතා කියනවා මේ භාවනාවෙන් පවු කළාට අකුසල් සිතුවිලි වැඩෙන්නේ නැහැ. ඒ නිසා පවු නැහැ කියනවා. ඒවට ලස්සන කරුණු ගේන බෑ. ආය තර්ක කරලා ඔප්පු කරන්න බෑ. මොකද ඒකට සද්දාව ඕනේ. ඒ හදව උන්වහන්සේලාගේ හදවත් හෝ ඒ ශ්‍රාවකයන්ගේ හදවත් වලට සද්ධාව දැම්මොත් විතරයි අපිට ඒක ඔප්පු කරන්න පුළුවන් ඒ කාරණේ. තරකෙන් ඔප්පු කරන්න බෑ. ඒකට සද්ධාව ඕනේ. ඒ නිසා අපේ පින්වත්නි මේ ප්‍රඥාව බලවත් වුණත් හරි විනාශයක් වෙනවා. සද්ධාව බලවත් වුණත් හරි විනාශයක් වෙනවා. මේ දෙකම සමව පහළ වුණොත් තමයි සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියටපත් වෙන්නේ කියන කාරණාව ඔන්න දැන් හිතාගත්ත හැකි. පුළුවන් නේද? ඔය අස්ථානේ පහදිනවා කියපු එකත් ප්‍රඥාවෙන් කපටි වෙනවා කියපු එකත් ඇතුලේ තව සයහෙන කතන්දර තියෙනවා. පුංචි උදාහරණයක් කියන්නම්කෝ. හිතන්නකෝ අපේ අම්මලා දැන් ඔය පහදිනවා කියලා කියන්නේ සද්ධාවෙන් පහදිනවා කියලා කියන්නේ ඇත්තටම පහදින තැනකට. පැහැදිය යුතු තැනකට. මම අර කියපු කාරණා. සද්ධාවෙන් නැතුව පහදින තැනුත් තියෙනවා. ඒව සද්ධාවෙන් පහදිනව නෙවෙයි. දැන් උදාහරණයක් ගන්නකෝ. දැන් අපේ පින්වතුන් පන්සලට එනකොට අහලා ඇති කාරණා. අපේ පින්වතුන්ගේ දරුවෙක්ව මං හුරතල් කරනවා. දරුවෙක් හොරතල් කරනවා. දැන් දරුවා හොරතල් කරනකොට පොඩි එකා වඩාගෙන ඌ හොරතල් කරලා ඌට කන්න බොන්න ටිකක් දීලා සත්කාර කරනකොට අම්මට හරි සතුටුයි. දැන් අම්මා පහදින්නේ නැද්ද? පහදිනවා. මතක තියාගන්න මේ පහදින්නේ සද්දාවෙන් නෙවෙයි. අර බාට දාන්න නැතුව වඩින ශාංශයට පහදින්නේ සද්ධාවෙන් හැබැයි අස්ථානේ. මේවා සියුම් කාරණා. අර රූක්ෂ ප්‍රතිපදාවකට පහදින්නේ සද්ධාවෙන්. හැබැයි අස්ථානේ. ඒ පහදින්නේ අහපත් සිතුවිල්ලකින් නෙවෙයි. සද්ධාවෙන්මයි පහදින්නේ. ප්‍රශ්නේ තියෙන්නේ පහදින්නේ අස්ථානේ නිසායි. දැන් අර දරුවා හොරතල් කරන තැනදී අම්මා පහදින්නේ සද්ධාවෙන් නෙවෙයි. එතන ඇති වෙන්නේ හිතවත්කමක්, සෙනෙහසක්, ආදරයක්. එතන සද්ධාව නෙවෙයි ජනිත වෙන්නේ. එතකොට එතන සද්ධාව විනාශ වෙන හැටි බලන්න ඊළඟ දවසේ අම්මා දාන ගේන්නේ මොකටද? දැන් මේ වෙනකල් ඒ අම්මට ස්වාමීන් වහන්සේගෙන් ලැබුණු දෙයක් නැහැ. ලැබුණේ සද්ධර්මයේ විතරයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ සුපටිපන්නයි උජුපටිපන්නයි කියන ಗುಣ සලකලාම දානගෙනව සද්ධාවෙන්. දැන් අර දේ සිද්ධ වුණාට පස්සේ එදා ඉඳලා උපාසකම්ම කල්පනා කරන්නේ අර ස්වාමීන් වහන්සේ හරි හොඳයි. අපේ පොඩි පුංචි කාලට හරි ආදරේ. පුතාලා හරියට හොරතල් කරනවා. හරි ආදරේ අපේ පොඩි පැටවුන්ට. අනිවාර්යෙන් ඒ සාහිණහසට හොඳ දානේ ටිකක් හදාන රයි යන්න ඕනේ. දැන් එදා ඉඳලා ඒ අම්මගේ හදවතේ සුපටිපන්නයි උජුපටිපන්නයි සිල්වත් ගුණවත් කියලා නෙවෙයි ඇති වෙන්නේ. අන්න අරකටයි ප්‍රසාදය පහළ වෙන්නේ. අන්න ඒක සද්ධාව නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එදා ඉඳලා ඒ අම්මා සුපටිපන්නාදී සංගුණ කෙරෙහි සද්ධාවෙන් නෙවෙයි දානෙ කියන්නේ. අන්න ඒක කරන්න එපා කියලා අපට දේශනා කළේ අම්මගේ ශ්‍රද්ධාව විනාශ වෙන හින්දා නැති වෙන හින්දා. ඒ නිසා ඔන්නඔහම සියුම් වෙනස්කමක් තියෙනවා ඔකේ. ශ්‍රද්ධාවෙන් පහදිනවා ශ්‍රද්ධාව නැතුවත් පහදින තැන් තියෙනවා. හරි. ඔය මොන හරි අහගන්න දැනගන්න තියෙනද ඔය කියපු කාරණා දෙකේ? ඔව හරි වටිනා කාරණා අපි මේ අපේ නිවන් මඟ අපි ලොකුවට හිතාගෙන ඉන්නවා ලොකු උපාසකම්මල ලොකු උපාසක මාත්තුරු අපි මේ බුදු සසුන ඇසුරු කරගෙන හරි සොඳුරු සුන්දර නිවන් ගමනක යන්නේ කියලා. අපි පින්වත්නි මේ අපේ හිත තරම් අපිව වංචා කරන කෙනෙක් දෙයක් මේ ලෝකේ තවත් නැහැ. අපිට ලස්සනට අපිව අන්දලා අපිව අස්ථානයේ අරගෙන යන බවක් මේ කෙලෙස් වල තියෙනවා. මේ මාර පාක්ෂික ධර්ම වල තියෙනවා. අපි හරි සතුටෙන් නිවන් මඟ කියලා හිතාගෙන යන්නේ. හරි සතුටෙන් පැහැදිලා කියලා හිතාගෙන ඉන්නේ. එනිසා මේ වංචනික ධර්ම දැනගෙනගෙන මේවා මේ කෙනා කෙනාට නෙවෙයි අපි අපිට අපි හදාගන්න ඕන. මොකද අපි සංසාරේ තනියෙන්නේ අපි අම්මලා යන්නේ. මේ මහත්තුරු යන්නේ. අපිට මේ ලෝකේ කවුරුවත් ආයෙ මුණ ගැහෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා අපි මුණ ගැහෙන්නෙත් නැහැ. ඔයාලට මේ සත්පුරුෂයෝයි මුණ ගැහෙන්නෙත් නැහැ. සමහර වෙලාවට මේ අවසම් මුණ ගැහිල්ල. අපි තනියෙන්ම යන්න ඕනේ. මේකට ಗುಣ පුරන සත්පුරුෂයෝ මේ අවවාද අනුශාසන ලබන සත්පුරුෂයෝ කලින් කලින් නිවනින් සැනසුනොත් අපි පහ වුණොත් අපිට තනියෙන්ම යන්න වෙන්නේ. අය කොහොමටවත් මුණ ගැහෙන්නේ නැහැ සසර පුරුද්දකටවත්. ඉතින් ඒ නිසා මේක තනියෙන් යන ගමනක් හින්දා හැම වෙලාවෙම අපි හැමෝම අපේ సంతාන පිරිසිදු කරගන්න අපේ సంతාන නිවැරදි කරගන්න අපි උත්සාහවත් වෙනවා. එනිසා හැම වෙලාවෙම මේ කල්පනාකාරීව යන්නේ ඔය කියපු දේවල් වලට තුල මාර්ගයේ වැරදෙන්නේ නැහැ අපි පින්වත්නි ಗುಣදහන් නොපුරන මිනිස්සුන්ට. දන්නවද? ඔය සද්ධාවෙන් අස්ථානීය පහදින එකයි ප්‍රඥාවෙන් කපටි වෙන එකයි වෙන්නේ නැහැ ධර්මයෙන් තොර මිනිස්සුන්ට. මේ සද්ධාවයි ප්‍රඥාවයි දෙක වඩන මේ ධර්මයේ තුල ඉන්න ಗುಣධම් පුරන ශාසනය ඇසුරු කරන අය තමයි ඔන්න ඔය කියන අස්ථාන දෙකේ රැවටෙන්න පුළුවන් වෙන්නේ. එනිසා මේ ಗುಣපුරණ පින්වතුන් තමයි ඔය කාරණා දෙක ගැන සැලකිලිමත් වෙලා තම තමන් නිවැරදි වෙන්න ඕනේ. මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. හ්ම්. හ්ම්. හ්ම්. අපි මෑණි අදහස් කරන්නේ කාලේන බණවලට පැහැදෙන්නේ නැතුව අර බුදුරජාණන් වහන්සේගේ අපි කියමු නිවන අරමුණු කරගෙන බණ කියන ස්වාමීන් වහන්සේලාගේ බණට පහදින එක ගැන අහන්නේ නේ. අපි මෑණියෝ මේ එතන වුණත් ඒ ස්වාමීන් වහන්සේ කෙරෙහි පෞද්ගලිකව ශ්‍රද්ධාව සකස් වෙලා. හ්ම් දැන් බණ ගැන නෙවෙයි මම මේ කියන්නේ බණ නම් බුදු බණ තමයි පහදින්න ඕනේ. එතකොට නිවන ගැන බණ කියන ස්වාමීන් වහන්සේත් අපේ මෑණියෝ නිවනට කරුණු කියන්න ගිහිල්ලා වෙන වෙන වැල්වට අරන් කියන අවස්ථා නැතුව නෙවෙයි. කියන්නේ බුදුබණම කියනවා නෙවෙයි මම අර මුලින්ම වැඩසටහන පටන් ගන්නකොට දේශනා කළේ බුදුබණ බණ අත්නෝමති කියලා තුනක් කියනවා මේ මේ මේ නිවන් දකින්න යන ස්වාමින්වහන්සේලාත් ඔය තුන කියනවා හැම වෙලාවෙම. ඒ නිසා අපි හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ශ්‍රද්ධාව සකස් කරගන්න ඕනේ. ඒ වගේම තමයි බුදුරජාන් වහන්සේ අපටම දේශනා කරලා තියෙනවා බුද්ධ අවවාදයෙන්ම සෝහං වෙන්න ඕන නම් නිවනට නැමුණු බර වුණු කියන්නේ සසරේ ආදීනව දේශනා කරන නිවනේ ආනිසංස දේශනා කරන නූපං කුසල් වැඩෙන උපං කුසල් වැඩි දියුණු වෙන උපං අකුසල් දුරු වෙන නූපං අකුසල් නූපදවන ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ කියලා. එතකොට අපි මෑණි ඔය කියන කාලීන බණ හෝ සමහර වෙලාවට ආගම් සම්බන්ධව අන්තවාදී බවක් ඇති වෙන බණ හෝ නැත්නම් ජාතිය හැඟීම ඇති වෙන බණ හෝ ඒ වාගේ ධර්මදේශනාවන් තුළ සිතේ රාගාදී කෙලෙස් ඇති වෙනවා නම් ද්වේෂය ඇති වෙනවා නම් ඒ බණ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සුදුසු නැහැ කියලා. ඒ නිසා අපි වැන්නේ අපේ නිවනට බර වුණු බණහන එක හොඳයි. හැබැයි අර ස්වාමින් වහන්සේයි මේ ස්වාමින් වහන්සේයි කියන මේ තැනදී අර ස්වාමින් වහන්සේට වැඩිපුර ශ්‍රද්ධාවක් සකස් කරගෙන ඒ ස්වාමින් වහන්සේ සිල්වත් නිසා ඒ ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරන නිසා ඒ ස්වාමීන් නිවන් මඟ වඩින හින්දා භාවනා කරන හින්දා කියලා පුද්ගල ප්‍රසන්න භාවයක් ඇති කරගන්න. වෙන පැහැදිලිවම බුදුරජාණන් වහන්සේගේ වචනයෙන්ම දේශනා කරලා තියෙන පුද්ගල ප්‍රසන්න භාවය මම අනුදැනව දාරන්නේ නැහැ කියලා. පුද්ගලයන් කෙරෙහි පහදින්න එපා මහණනි ආදීනව ගණනාවක් තියෙන හැමුණොත්. මොකද දැන් හොඳට මේ අපි එක ශාසනමකට පැහැදුනොත් ඒ ස්වාමීන් වහන්සේට තව කවුරු හරි දෝෂයක් කිව්වොත් අපට තරහ යනවා. එහෙම තියෙනවා. ඒ තරහ ගිහිල්ලා ඒ අනිස්වාසයට බනින්න ගන්නවා. අපි ඇයි අපි අර ශාසනයට තමයි පැහැදිලා ඉන්නේ අනිස් ඒ ශාසනයේ මොකක් හරි දෝෂයක් තව සිල්වත් ශාසනමක් කිව්වොත් ඒ ශාසනයට බනින්න ගන්නවා. දේශය සකස් කර ගන්නවා. අර ස්වාමින්වහන්සේ මොනවා හරි විනාශයකටපත් වුණොත් බුද්ධ ශාසනයෙම තියෙන සද්ධාවෙන් කෙලවර වෙනවා. ඊළඟට මොනවා හරි සංඝයා එකතු වෙලා අර අපි පැහැදිච්ච ස්වාමින්වහන්සේට විනය කර්මයක් කළොත් දඩුවමක් දුන්නොත් අපි මුළු සංඝයාත් එක්කම හැප්පෙන්න ගන්නවා. ඇයි අපි අපේ ස්වාමින්වහන්සේට මේ හාමුදුරුවෝ ඔක්කොම එකතු වෙලා දඩුවමක් දුන්නේ කියලා. ඒ නිසා ඔය පුද්ගල ප්‍රසන්න භාවය හොඳ නැහැ. හැබැයි අපේ මෑණියෝ මේ නිවනට නිවන ගැන දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කළාට කමක් නැහැ. එතනදිත් අර ස්වාමීන් වහන්සේගේ බණ මේ ස්වාමීන්සේගේ බණ කියලා බෙදාගත්තොත් තමයි වැඩේ වරදින්නේ. එහෙම බෙදා ගන්න නැතුව කොයි ස්වාමින් වහන්සේ හරි අපිට නිවන් මඟ කියලා දෙන ධර්ම දේශනා කරනවා නම් එතනදී ධර්මයේ කෙරෙහි සද්ධාව පිහිටවලා අහන්න පුළුවන් වුණොත් හරි. සමහර මිනිස්සු ඉන්නවා හව කියන්නේ කිසිම මේකක් නැතුව එකපාරම සමහර සාංශලගේ බණම ප්‍රතික්ෂේප කරලා දානවා. සමහර මිනිස්සු ඉන්නවා එහෙම. අර සාංශික බණ විතරයි හොඳ අර අනිත් සාංශික බණ හොඳ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන බවක් තියෙනවා. අන්න ඒව හොඳ නැහැ අපේ මෑණියෝ. ඒව අස්ථානීය පහදින ඒව. ඇත්තටම මෑණියෝ අපිට හිතා ගන්න තියෙන්නේ මෙච්චරයි. මම මෙහෙම S2 පියාගත්තාම බුද්ධ කියන වචනේ ඇහෙනකොට මට සද්ධාව පහළ වෙන්නේ කොයි විදිහටද? මට මතක් වෙන්නේ කවුද? ධම්ම කියන වචනේ ඇහෙනකොට මට මතක් වෙන්නේ මට පැහැදීම පහළ වෙන්නේ කොතෙන්ටද? අර ස්වාමීන් වහන්සේ කියපු බණ ගැනද? මේ ශාසය කියපු බණ ගැනද? එහෙම නැත්නම් කොයි ස්වාමීන් වහන්සේ කිව්වත් බුදුරජාණන් වහන්සේගේ මුදුමුවෙන් අදාළ ත්‍රිපිටකත්‍රයේ සඳහන් වෙලා තියෙන සද්ධර්මය ගැනද? සංඝ කියන වචනේ කියනකොට මතක් වෙන්නේ ඔයාලට මේ ඔයාලා පැහැදුණු ස්වාමීන් වහන්සේ නමක් නා. ඇස් දෙක පියාගෙන බලන්න තම තමන්ටම ඒක උපක්‍රමයක් කළ හැකි. නිකමට ඉන්න ගමන් සංඝ කියලා වචනේ ඇහෙන්න. සංඝ කියනකොටම ඔයාලට මතක් වෙනවා නම් ඔයාලා පැහැදුණු එක ස්වාමීන් වහන්සේ නමක්. එහෙම වෙන්න පුළුවන්. එතකොට දැනගන්න මේ සංඝ කියනකොටම අපට අර සියලුම මහා සගරුවන කියන අදහස සිතට එන්නේ නැතුව අර වගේ එනවනම් ඔන්න එතන පොඩි කොස්සක් තියෙනවා. ඒ නිසා සංගුණ භාවනාව ඉගෙන ගන්න, සංගුණ භාවනාව ඉගෙනගෙන මහා සංඝරත්නය එක ගුලියට අරගෙන සංගුණ භාවනාව වඩන්න. එතකොට මහා සංඝරත්නය ගැන සද්ධාව පාල වෙනවා. හොඳයි අපි මෙහෙම ආපු එක. හ්ම්. රූපේට. ඔව්. රූපකාය සම්පත්තියට තමයි ඉස්සරවම අඥාන සත්‍යෝ පහදින්නේ. හ්ම්. හ්ම්. ආ. අපේ මෑණියෝ මෙහෙමයි. නතරත් හරි හොඳ කතාවක් ඇහුවේ. මිනිස්සු බෙදාගෙන ඉන්නවා ඒකත් සද්ධාව නැති වෙලා ප්‍රඥාව වැඩි වෙච්ච එකෙන් වෙන අවුලක්. ඔය ඔය අපි මෑණියෝ දැන් අහපු ප්‍රශ්නේ මේ ලෝකේ තියෙන ලොකු ප්‍රශ්නයක් අපි මතු කරපු එක හොඳයි. දැන් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව සකස් කරගන්න ඕනේ කියපුවාම බුදුරජාණන් වහන්සේගෙත් කොටස් බෙදා ගන්නවා මිනිස්සු. මේ මේ කෙලෙස් වල මායя අපිව සාස්තුන් වහන්සේ ගාවත් රවට්ටනවා. තරම් මේ මායя දක්ෂයි. ඊට පස්සේ මේ බෙදා ගන්නවා ශාස්ත්‍රඥ වහන්සේගේ මේ රූපකාය සම්පත්තියට පහදින ඒ සද්ධාව වැඩන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය සම්පත්තියටයි පහ මේ මිනිස්සු මේ ඇත්තටම දේශකයන් වහන්සේලා පවා සමහර වෙලාවට මේ එකට නිග්‍රහ කරනවා. අපේ පින්වත්නි මේ ලෝකේ සම්මා සම්බුදවරු පහළ වෙන්නේ මේ ඔය ප්‍රඥාව තියෙන ධර්මයේ ඉගෙනගෙන ධර්මයට පහදින්න පුළුවන් සත්‍යයන්ට විතරක් පිහිට වෙන්න නෙවෙයි. අපේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ යම් කොතනකට හරි අපිට පහදින්න පුළුවන් නම් සිතේ සද්ධාව සකස් වෙනවා නම් ඒ හැමතැනම අපිට අරමුණු වෙන්නේ කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ. එනිසා රූපකාය සම්පත්තියට සද්ධාව සකස් වුණත් සද්ධාව සකස් වෙන්නේ කොතෙන්ද බුදුරජාණන් වහන්සේට. එතකොට ඒ දැන් ප්‍රඥාව නැති සත්වයන්ට කවදාවත් ධර්මයේ ගෙනගෙන ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න බෑ අපේ මෑණියෝ. කවම කවදාකවත් බෑ. අපේ මෑණියන්ට පුළුවන් නම් ත්‍රිසංගත සත්වයකට සද්දා මේ මේ පැහැදීම සකස් කරන්නකෝ මේ ධර්මයේ හරහා බුදුරජාණන් වහන්සේ ගැන. බෑනේ. හැබැයි ත්‍රිසංගත සත්වයෝ සංසාරයෙන් ගැලවෙන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේගේ රූපේ දැකලා? පසේ බුදු වෙන්නේ නැද්ද? පසේ බුදු වෙන්න තරම් හේතු සම්පත් හැදුවේ නැද්ද? මේ බුදු සසුනේ මහාන වුණු අපදාන පාළිය ගත්තාම රහතන් වහන්සේලා ගොඩාක් ගිය ජීවිතවල මේ එක එක ජීවිතවල බුද්ධ ශාසනවල ත්‍රිසං සත්ව වෙලා ඉපදිලා ඉඳලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත් පහදවපු අය. ඒ කුසල් බලෙන් රහත් වුණේ අපි මෑණි. එතකොට ධර්මය දකින්න ප්‍රඥාවක් තිබ්බද තිරසංගත සතාට? බුදු ගුණයක්වත් දන්නේ අර රූපෙට ඇස් දැල්වා බැලුවේ. එතකොට මණ්ඩුක දිව්‍ය පුත්‍රයා මේ ධම්මපදයේ දෙවෙනි ගාථාවේ ඇස් මොකටද සිත පැහැදුවේ? සොරයට. ගෙම්බා සොරයට සිත පැහැදුවේ. එතකොට නමුත් එයාට අරමුණුනේ ශාස්ත්‍රුන් වහන්සේ හැම වෙලාවෙම. එනිසා අපි මේ ඔය ප්‍රඥා සද්ධාව දුබල වෙලා ප්‍රඥාව බලවත් වුණාම තමයි අපෝ ශාස්ත්‍රුන් වහන්සේගේ චෛත්‍යයට පහ දෙන්න හොඳ නැහැ බුදු පිළිමයට පහ දෙන්න හොඳ නැහැ බෝධියට පහ දෙන්න හොඳ නැහැ ඔය ධාතුන් වහන්සේලාට පහ දෙන්න හොඳ නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මයටයි අපි පහ දෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මය දැක්කොත් මන් දකිනවා වක්කලිය මංගේ රූපය දිහා බලන්න එපා කියලා ඒ සූත්‍ර පාඨෙත් ගෙනල්ලා ලස්සනට ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපන්නා වාගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධාවට ප්‍රඥාවට පහර ගහමින් මෙහෙම කතා කියනවා. එනිසා මේ ඒක වෙන්නේ සද්ධාව නැතුව ප්‍රඥාව වැඩි වුණාම වෙනවා. කොටසයිනේ අල්ලගන්නේ. එයාලා අල්ලගන්නේ අර බුදුරජාණන් වහන්සේගේ ගුණකාය සම්පත්තිය හා මම අර දේශනා කළ ශුන්්‍යතකාය සම්පත්තිය, නිමිත්තකාය සම්පත්තිය කියන ඒ තැන් වලින් සිත පහදවන කෑල්ල අල්ලගන්නේ ප්‍රඥාව වැඩි හින්දා. සද්ධාව නැහැ. ප්‍රඥාව වැඩි. කෙලින්ම අල්ලගන්න යන්නේ අර රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ පහදින්නේ. ශුන්්‍යතකාය සම්පත්තිය. එතෙන්නින්ට පහදින්න ඕන කියලා තමයි සමහර වෙලාවට අල්ලගන්නේ. අනිත් ඒවා ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. මොකටද ඔව වටවඳින්නේ? මොකටද ඔවට සිත පහදවන්නේ? ඔව අමූලික අසද්දා. ඔව වැඩක් නැහැ. ඒ නිසා අපි මෑණියෝ මේ තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳ වෙනස කරගන්න එපා. දැන් අපි සංඝයා ගැන වෙනසක් කරගන්න නැතුව සංඝයාටනේ පහදින්න ඕනේ. ඒ වාගේ බුදුරජාණන් වහන්සේගේ එක එක තැන් වලට වෙනසක් කරගන්න නැතුව සම්පූර්ණ බුදුරජාණන් වහන්සේට පහදින්න ඕනේ. හ්ම්? එනිසා බුදුරජාණන් වහන්සේලාගේ කොතෙන්ට පහදුණත් ප්‍රශ්නයක් නැහැ. ඇයි දන්නවද? හේතුව මම අර කිය බාට දාන සාමිනහන්සේට පහදුනොත් බාට දාන එකට බාට දාන්න නැති එකට බාට දාන ශාසනමක් හතන් වහන්සේනමක් දැක්කොත් අපහදිනවනේ. බුදුරජාණන් වහන්සේගේ දෙතිසක් මහ පුරුෂ ලක්ෂණයට පහදුනොත් අනිත් ඊළඟ සංසාරේ අපිට මුණ ගැහෙන බුදුරජාන් වහන්සේගේ දෙතිසස් මහ පුරුෂ ලක්ෂණ නැති වෙන්නේ ඒ නිසා උන්වහන්සේගේ කොතෙන්ද පැහැදුනත් ප්‍රශ්නයක් නැහැ. හැම බුදු කෙනෙකුගේම මේ ටික තියෙනවා. සංඝයාගේ ඕක නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සංඝයාගේ අර පොදු ගුණ ටිකකට අපට පහදින්න කිව්වේ හැමෝගෙම තියෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කොතෙන්ට පහදුනත් කමන්නේ නැහැ අපි මේක. නමුත් අපි උත්සාහවත් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේට පැහැදිලා රූපකාය සම්පත්තියට පැහැදිලා එතන තියෙන සද්ධාව නැති කරගන්න එපා. ධාතුන් වහන්සේලා ගැන තියෙන සද්ධාව නැති කරගන්න එපා. චෛත්‍ය විහෙර විහාරය ගැන තියෙන සද්ධාව නැති කරගන්න එපා. මේ හැම තැනම සාස්තුරුන් වහන්සේ වැඩයි. ඒ වගේම සාස්තුන් වහන්සේ වදාළ ධර්මයක් ජීවිතයට එකතු කරගෙන ධර්මය අවබෝධ කරගෙන ධර්මය තුලින් බුදුරජාන් වහන්සේගේ අර ගුණ කාය සම්පත්තිය හා ශුන්්‍යත කාය සම්පත්තිය ආදී දකින්න. හොඳයි අපි මෑණියන් අහපු එකත් එක්ක. නැත්තම් සාස්ත්‍රණ වහන්සේ ගැන විවිධත්වයක් ඇති කරගන්නවා. සාස්ත්‍රණ වහන්සේ ගැන විවිධත්වයක් ඇති කරගන්න ඕනේ නැති හේතුවක් දැන් තේරුම් ගත්තානේ. හැම බුදු කෙනෙකුගේම වෙනසක් නැතුව ඒ ටික තියෙන හින්දා. හැබැයි බැරි වෙලාවත් මේ බුදුරජාන් වහන්සේ උසයි මේ බුදුරජාන් වහන්සේ මෙටි කියලා එහෙම වෙනසක් ඇති කරගත්තොත් ඒකත් ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ බුදු කෙනෙක් මුණ ගැහෙනකොට උස්මි ටිකක් හොයන්න බැරි හින්දා. එතනවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සාස්ත්‍රණ වහන්සේ නමකට. ඔයාලා මොන බුදුරජාණන් වහන්සේ ගාවට ගියත් ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මේ මනුලෝකෙ උසින්නේ 15 වනේ. නමුත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ රියන් 80ක් වෙනවනේ බුද්ධ කායේ. මොකද ඒ කාලේ මිනිස්සු අවුරුදු 80000ක් ඉන්න නිසා ශරීරවලින් උසයි. ගොඩක්. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ ගාවට ගියත් ඔහොම තමයි බලන්න වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ගාවට ආවත් ඔහොම තමයි බලන්න වෙන්නේ. දිව්‍ය ලෝකෙක බ්‍රහ්ම ලෝකෙක හිටියත් අකනිටාවේ හිටියත් ඔහොම තමයි බලන්න වෙන්නේ. ඔළුව උස්සලාමයි. උන්වහන්සේගේ සිරස් මුදුන පේන්නේ නැහැ කිසි සත්වයකට. ලෝතුරා බුදුණු තැන් පටන් උන්වහන්සේගේ සිරසට. අනවලෝ මුදුන. මොකක්ද? අනවලෝ මුදුන කියන්නේ බුදුරජාන් වහන්සේගේ සිරස්පතට. අනවලෝ මුදුන. අනවලෝ මුදුන කියන්නේ ලෝකයා නොදකින මුදුන කියන අර්ථයෙන්. අනවලෝ මුදුන කියන සිරස්පතට. ඔය ඉස්සර විහාර විහාර හදනකොට විහාරය හදන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරස්පත කිසිම කෙනෙකුට දකින්න බැරි වෙන විදියට. පරණ විහාරයකට ගිහිල්ලා උන්වහන්සේගේ සිරස්පත දැකපු කෙනෙක් බලන්න. නැහැ. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියක් වගේ හදන ඕනම පරණ විහාරයකට ගියාම කොච්චර ශාලාව දිගට තිබ්බත් බුදුරජාණන් වහන්සේ ඉන්න කොටුව වෙන් කරලා උසට හදනවා. එතකොට අපට ශාලාවේ කොනට ගියාට බුදුරජාණන් වහන්සේ පේන්නේ උන්වහන්සේගේ මේ පපු පෙදස හරිය විතරයි අර දොර ඔළුව අස්සෙන් පේන්නේ. ළඟට ගිහිල්ලා උඩ බලපුවාම සිරස්පත පේන්නේ නැහැ. කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ සිරස්පත දකින්න බැරි වෙන්න තමයි ඒ කාලේ විහාර හදලා තියෙන්නේ. ඒක විහාර සංස්කෘතියේ තිබ්බ එකක්. ඇත්තටම ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සිරස්පත අපේ මහත්තයා ලෝකේ කිසි කෙනෙක් දැක්කේ නැහැ. ඇයි ඒ දකින්න බැරි සිරස්පත? සිරස්පත දැක්කොත් සත්වයන්ට හිතෙනවා තමන් උස් කියලා. තමන් උසස් කියලා හිතෙනවා. මේ තුන් ලෝකේ බුදුවරජාණන් වහන්සේලා සියලු සත්වයන්ට වඩා උසස් ලෙස පාරමිතා පුරපු හින්දා ඒ පාරමිතා ශක්තියෙන් උන්වහන්සේලාව පහත් කරලා බලන්න කාටවත් බෑ. එහෙමනේ අර උසින් ඉන්නකොට පහත් ඉන්න අය ගැන නිකන් පොඩි පහත් හැඟීමක් ඇති වෙනවනේ. ඒක වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේලාට ගැන සත්වයන්ට. ඒ නිසායි ඒ. හොඳයි ඉතින් එහෙමනම් අපේ පින්වත්නි කාල වේලාත් ඉක්ම ගියානේ. අදත් වටිනා දහම් කාරණා කීපයක් දැනගත්තා. ඇත්තටම පත්‍රිකාව දුන්නට ඒක සම්බන්ධ ඉතින් ඒ කාරණාත් වටිනවනේ නේද? ඉගෙනගත්තු කාරණා ටිකත් ඉතින් ඒ නිසා කොහොම නමුත් කමන්නේ ජීවිතේට ඒ කාරණා එකතු කරගන්න පොඩ පොඩ එකතු කරගන්න. සමහරට ඔක්කොම එකතු කරගන්න බෑ. හැබැයි ඔය නිතර බනහන කෙනාගේ නිතර සද්ධර්මයේ අසුරු කරන කෙනාගේ ජීවිතේ ටික ටික හැදෙනවා. ටික ටික නෙලෙනවා. ටික ටික උපගැන්වෙනවා. එකපාරම වෙන්නේ නැහැ. චුට්ට චුට්ට උපගැන්වෙනවා. ධර්මීය ගොඩාක් දැම්මත් එකක් දෙකක් හදවතේ රැඳෙනවා. එහෙම නිතර නිතරම බනහනකොට වතුර බිඳුව බිඳුව එකතු වෙලා සාගරයක් හැදෙනවා වාගේ අර පොඩ පොඩ හිතේ රැඳෙනවා එකට එකතු වෙලා එයාගේ ලකෝ සද්ධර්ම සාගරයක් හදවතේ හැදෙනවා. ඒ වගේම තමයි ඔය ඉගෙන ගන්නෙව වගේනොත් හදවතේ රැඳෙනෙව වගේනොත් පොඩ පොඩ තමයි ක්‍රියාවට නංවන්නේ. ජීවිතයට එකතු කරගන්නේ. හැබැයි පොඩ පොඩ ජීවිතයට එකතු කරගෙන දවසක එයා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒ නිසා අපේ පින්වත් හැමෝම මේ උතුම් සද්ධර්ම ශ්‍රවණය තුළින් ජීවිතයට එකතු කරගත්තු කුසලය සැබවින්ම මේ රාග ద్వේෂ මෝහ ආදී කෙලෙස් ගිනිනවාගෙන ඒ බුද්ධ ආදී උතුමන් වහන්සේලා හෝ සපයි කියමින් නිවුණු සැනසුණු සාන්තමා මහ නිවනින් සැනසෙන්නටම පාරමී ධර්මයක් බවට පත් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ වගේම අපේ මණ්ඩලගිරියේ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංගරුවනටත් නිදුකින්ම සසුන් ගුණ පුරා නිවම් පුරවඩින්නට මේ කුසල් උපකාර වේවා කියලා පින් දෙනවා. අපේ පින්වත් සභාපති මහත්මයා ඇතුළු මේ සත්පුරුෂ දායක මණ්ඩලයේ මව්පියවරු හැමෝටම මේ පින්බිම ඇසුරු නිස්සලේ කරගෙන දම් පින්කම් කරන හැමෝටම මේ පින්බිම පවත්වන්නට කාලය ධනය ශ්‍රමය වැය කරමින් වෙහෙස මහන්සි වෙන අපේම සත්පුරුෂ මව්වරු පියවරු දූ දරුවෝ හැමෝටම මේ බුදු පෙරහැර මේ දහම් සැනසෙල්ල කවදාවත් මඟ නොහැරේවා මේ බුදු පෙරහැරේම එකටම අමා මහ නිවන දක්වාම යා ගන්නට ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අහස පුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයට ලෝයසි ජනතාවට අප නමින් මියගේ අපේ මව්පියවරු ඥාතිවරු හැමෝටම හැදූ වැඩූ මව් පියවරුන්ට උපකාර කළ සහෝදර සහෝදරියන්ට නෑදෑ හිතවතුන්ට යහමඟ නිවන් මඟ කියපු කල්යාණ මිත්‍රයන්ට අකුරු උගන්වපු ගුරුවරුන්ට හැමෝටම මේ පින් අයිති වේවා මේ බුදු පෙරහැරේ ඒ හැමෝටමත් නිවෙන්නම ලැබේවා කියලා ප්‍රාශිර්වාද කරමු ඇත්තයි අපේ සත්පුරුෂ මව්පියවරු දූ දරුවෝ හැමෝටම නිදුකින්ම කරන කියන රැකී ආරක්ෂා කටයුතු සාර්ථකව සිදු කරගෙන හැම යහපත හැම සැනසෙල්ල උදාපත් කරගෙන කිසිදු දුකක් කරදරයක් හිරිහැරයක් මාරකයක් බාධාවක් නැතුව සුවසේම නිවන් මඟ ගන්නට ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරනවා වන්දනා කරගන්න අභිවාදන සීලෙස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිඤ්ජතු සුපත සුපත